කාල වේලාව නම් ඉක්මමින් යනවා. සරෝජා මහත්මිය අවසරයි ස්වාමීන් වහන්ස පොඩ්ඩක් මට පැහැදිලි කිරීමක් කරන්න පින්නත් ස්වාමීන් වහන්ස දැන් අපි අර නිවන් අවබෝධය පිණිසනේ අපි පින්කමක් කරත් අපි ඕන දෙයක් කරන්නේ එතකොට අපේ ස්වාමීන් වහන්ස දැන් අපේ හිතට අනිත් අයට ගැන කරුණාවක්ද මෛත්‍රියක්ද එහෙම දෙයක් නෙමෙයිනේ එතකොට දැන් ස්වාමීන් වහන්ස ඒක වංචක ධර්මයක්ද අපි නිවන් තමන්ගේ නිවන් අවබෝධය පිණිසනේ අපි දෙයක් කරන්නේ එතකොට අපේ ප්‍රාර්ථනාව එහෙම එතකොට අනිත් අය ගැන කරුණාවක් එන්නේ එතකොට අපි සම්මා සම්බුදුරජාන් වහන්සේ වගේ එහෙම කරුණාවක් නෙමෙයි අපි ළඟට එන්නේ නිතතිම ස්වාමීන් වහන්සේ අපි තමන් අවබෝධ වෙලා අනිත් අය මුදවන චේතනාවක් නැහනේ ඒ නිසා කරුණාවක් එතන නොතිබුණා කියලා අපේ නිවන ඉලක්ක කරගෙන කරන කුසලය වංචනිකයි කියලා කොහොමවත් කියන්න බෑ. නිවන ඉලක්ක කරගෙන තමන් පුද්ගලිකව කුසල් දහම් කරනවා නම් ඒක ඥාන සංප්‍රයුක්තයි. ඒක කිසි තර්කයක් නැහැ. අපි මේ මුලින් පැහැදිලි කළේ ඒ නිවන ඉලක්ක කරනවා කියන තැන අපට නොදැනුවත්ව සක්කාය දිට්ඨිය මම මට මගේ මේ මට මට මේ සුවේ ලබන්න කියන අර ඉන්ද්‍රයන්ගෙන් විඳින යමක් පිළිබඳව තියෙන තෘෂ්ණා මූලික අපේක්ෂාවක් එතන තියෙන්න පුළුවන් එහෙම වුණොත් ඒක වංචක ධර්මයක් කියන එකයි එතන පැහැදිලි. එන්නතෝ කරුණා මෛත්‍රිය නැත්තම් ඒක වංචකයි කියන එක නෙමෙයි. කරුණා මෛත්‍රිය කියලා කියන්නේ අතර ඒක විශේෂ ගුණාංගයක්. ඒතකොට ඒක තිබුණත් නැතත් එතන ප්‍රඥාව තියෙනවා නම් ඒක කෙලස් නසන්න උදව් එතකොට අපේ ස්වාමීනාංශ ඒක නිතින්ම අපේ හිතේ තියෙනවනේ මට නිවන් දකින්න ඕනේ කියන චේතනාව ස්වාමීනාංශ. මට නිවන් දකින්න ඕන කියන චේතනාව ඇති වෙලා තියෙන්නේ නිවැරදි සම්මා දිට්ඨිය මතද එහෙම නැත්නම් අර සක්කාය දිට්ඨියේම පෙළඹවීමක් හැටියටද ඒවා තමයි අපි විශ්ලේෂණය කරලා හොයාගන්න ඕන. ඉතින් ඒවා සොයාගන්න තමයි අර වංචක ධර්ම අභිධර්මයේ කියවෙන කරුණු ආදී අපි හොඳට අධ්‍යයනය කරන්නත් මොකද්ද මේ මනසේ වැඩ කරන ලක්ෂණ ටික කියන. එහෙම නැතුව අපිට මේ නිවනයි ප්‍රාර්ථනා කරන්න කියලා ලේබල් එක නිවන වෙච්ච පමණට ඇතුලේ ඔක්කොම පිරිසිදුයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ ලේබල් එහෙම ගහලා ඇතුලේ වෙන මොනවා හරි පුරවලා තියෙන්න පුළුවන්. ඒ ගැනයි සොයන්න ඕන. ඒකට අපි ස්වාමීන් වහන්සේ අපි ඒක ඒතර ඥාන සංප්‍රයුක්ත සිතකින් අපි කරනවා කියන එක ඒතර අපේ ළඟ පොඩියෙන් හරි මෙතන ඇතුළාන්තයේ වංචක ධර්මයක් තියෙනවා කියලා අපි කොහොමද ඒක තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ? ඒක තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක ඉඳලා වැටරෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ධර්ම විග්‍රහයක් පිළිබඳව හොඳට අධ්‍යයනය කරන්න ඕන. පුළුවන් තරම් සති සම්පජඤ්ඤය දියුණු කරන්න. ධර්ම විග්‍රහයන් හඳුනා ගන්නකොට තමයි ඒවා පිළිබඳ විශ්ලේෂණයක් වැටෙන්නේ. සති සම්පජාඤ්ඤය තියෙනකොට තමයි අර කියන ඒවා මගේ මනසේ මේ වෙලාවේ තියෙද නැද්ද කියලා Tamanට ප්‍රත්‍යවේක්ෂා කරන්න. සත් ධර්මාධ්‍යයනයක් අවශ්‍යයි සති සම්පජාඤ්ඤය තියුණු කිරීම අවශ්‍යයි. එහෙම Tamanට ඇති වෙන සිත ගැන හැම වෙලෙම බලන්න ඕන මම ඇතුලෙන් ලෝභයක් එනවද කියන එක. ඉතින් එතකොට ලෝභය කියන්නේ මොකක්ද කියලා දැනගෙන තියෙනවා. ඒක පොතේ මේ ලෝභයේ ගති ලක්ෂණ දැනගෙන තියෙනවා. එතකොට මේ ලෝභය නෛෂ්කාම්ම්‍ය අධ්‍යාසයෙන් මතුවෙන්නේ කොහොමද කියලා දැනගන්න තියෙනවා. අන්න ඒක තමයි වංචක ධර්මයන්. ලෝභය මතුවෙනවා හැබැයි එන්නේ නෛෂ්කාම්ම්‍ය වගේ. මේ කාමයන් දුරු වගේ තමයි එන්නේ. හැබැයි ඇතුළේ තියෙන්නේ ලෝභය. ඉතින් ඒවා ඒවා ලේසි නෑ හඳුනගන්න ඒවට අර ධර්ම විග්‍රහයන් කියවලම තමයි ඒවා යම් අදහසක් ඇති කරගන්න. මෙහෙමත් පැත්තක් මේකේ තියෙනවා. තියෙන. එහෙමයි ස්වාමීනි. එහෙමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒක හරිම ගැටලුදායක තැනක් මේ <laughs> ඒක උතුමියට කරන්නේ අපිට උන අපි උනත් පැටලෙනවා. මේ කොච්චර බන කිව්වා වුණත් අපි 100% වංචක ධර්ම වලින් නිදහස් වෙලා නැහැ. එතනට එතනට පැමිණෙන්නේ අරහත් මාර්ගඥානයෙන් සියලු කෙලසුන් නැසූ තැන තමයි ඒ පටලවිල්ල නිදහස් වෙන්නේ. එතෙක් සියුම් Taman ළඟ තියෙන ක්ලේශයන් කොච්චර සියුම් වුණත් ඒ ඒ ප්‍රමාණයට අපි රැවටෙන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. නිවන නිවනෙන් මෙහා මුකුත් පතන්නේ නැහැ කිව්වත් ඒ වෙලාවෙදිත් සමහර ඒ වෙලාවෙත් අපි පංචක වෙන්න පුළුවන්. සමහරට නිවන පොඩි පොඩි මාන්නයක් වගේ එනවා එතකොටත් ඔළුවට. හරි. අන්න ඒ අන්න ওই විදිහට තමයි අපි ප්‍රත්‍යක්ෂා කරන්නේ. ඒ එතන තියෙන්නේ නිදහස් ගතියක්. එහෙම නැත්නම් මේ අනිත් අයත් එක්ක සැසඳීමක්ද. අනිත් අයට වඩා පොඩ්ඩක් ඉහළින් ඉන්න ඕන ගතියක්. එහෙමනම් එතන තියෙන්නේ සැබෑ පිරිසිදු අදහසක් නෙමෙයි. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.